නිහිත දණ්ඩා නීත සත්තා ලජ්ජී දයාපන්න සබ්බපාන භූත හිතානුකම්පිනෝ විහරಂತಿ අහම්මජ්ජ ඉමං ච රත්තිං ච ඉමං ච දිවසං පාණාති පාතං පහාය පාණාති පාතා පටිවිරතු නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරාමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික වෙනතුනේ අද දවසේ අපට ලැබිලා තිබෙන්නේ මේ අෂ්ටාංග සීලය ගැන කරුණු පැහැදිලි කරන්නට අටසිල් සමාදන් වීමෙන් මොනවද අපට ලැබෙන්නේ නිවන් මාර්ගයට කොයි වගේද මේකෙන් උපකාරයක් පිහිටක් වෙන්නේ මේ පිළිබඳවයි දේශනා කරන්න කියලා සිහිපත් කළේ වෙනතුනේ මේ අටසිල් ගැනම අපගේ භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ අටක නිපාතේ අටංග උපෝසත සූත්‍රය එදි දේශනා කළා එතකොට ඒදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍රයේ කොටසක් තමයි මම ඔබට මුලදී දේශනා කළේ. ඒ අර්ථය තමයි පින්නතුනේ ශ්‍රාවකයා හිතන්න කිව්වා පොයි දවසේ උදේ පාන්දරට මම රහතන් වහන්සේලා මේ උදේ දිවා රෑ ප්‍රාණඝාතයෙන් වැළකීලා. ඒ කියන්නේ ප්‍රාණඝාත කිරීමට අවශ්‍ය කරන දඬුමුගුරු අල්ලන්නේත් නැහැ. අවයාවිත අල්ලන්නේ සිතවිල්ලක්වත් උපදව ගන්නෑ සියලු දෙනා කෙරෙහිම අනුකම්පාව හිතේ ඇති කරගෙන වාසය කරනවා මමත් අද මේ උදේ ඊළඟට දවල් රාත්‍රී සම්පූර්ණ කාලය තුළ සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත පතරමින් කරුණාවෙන් ඉන්නවා ප්‍රාණඝාතයක් කරන්නවා ඒ වගේම ඒ සිතුවිල්ලක්වත් මම අල්ලගන්න යන්නේ නැහැ අව්‍යායද දරන්නේ උපක්‍රම කරන්නේ සියලු දෙනා කෙරෙහිම කාරුණික සිත උපදවාගෙන ඉන්නවා කියලා හිතන්න කිව්වා. එතකොට පින්නතනේ දැන් අටසිල් පිළිබඳව පැවැත්ව අපි හැමෝම දන්නවා. මේ අටසිල් ආරක්ෂා කරන්න කියලා තියෙන්නේ පුර 15 පොහොය දවසට. නමුත් අපි දන්නවා එදිනදා ජීවිතයේදී අපි අටසිල් සමාදන් වීමක් කියලා දෙයක් බොහෝ අයගෙන් සිද්ධ නොවුනට අර පොයේ දවසේ ඇති කරගත්තා වූ පුහුණුව ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන්නට. දැන් පින්තුනේ මේ හැම ශික්ෂා පදයක්ම සම්මුත විරති, සමුච්ඡේද විරති, පහාන විරති කියන තුන යටතේ අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂා පදය තුන් ආකාරයකට කෙනෙක්ට කෙනෙකුගේ ජීවිතයේ ඒ ශික්ෂා පදය සම්පූර්ණ කරන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වැළකීම දියුණු කරන්න පුළුවන්. තුන් ආකාරයකට. විරති කියන්නේ වෙන් වෙනවා, ඈත් වෙනවා, පැත්තකට වෙනවා කියන එකයි. එතකොට දැන් ප්‍රාණඝාතයෙන් වැළකී ජීවත් වීම කියන එක ගත්තොත් සමහරව සම්මුති විරතියක් විදිහට පුරුදු කරනවා. ඒ තමයි දැන් මේ මේ අය මට නිඳා කරාවේ. මම ප්‍රාණඝාත කළෝති. මේ මේ අය මට අපහාස කරාවේ කියන බය නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඊළඟට මේ සම්මුති ලෝකයේ තුල ප්‍රාණඝාතය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම ලෝක සමාජ වල සම්මතයක් හදාගෙන තියෙනවා. ඊළඟට ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ නරක දෙයක් කියලා සමාජය තුළ සම්මතයක් තියෙනවා. අන්න ඒ සම්මතයට ගරු කිරීමක් වශයෙන් අපේ තුමු කෙනෙක් හිතනවා මම නෑ සත්තු මරන්නේ හරක් මරන්නේ එහෙම නැත්නම් බල්ලෝ මරන්නේ එහෙම නැත්නම් මිනි මර මිනිසුන් මරන්නේ නෑ ප්‍රාණඝාතය කරන්නේ නෑ කියලා හිතනවා. ඒතර මේ සම්මුතිය ගැන හිතලා තමයි එයා වැළකීන්නේ. සම්මුතිය ගැන හිතලා වැළකීන්නේ. ඉතින් ඒක හොඳයි. හැබැයි ඊට වඩා තව හොඳ පියවර තව එහාට තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සම්මුති සම්මුච්ඡේ සමුච්ඡේද විරති කියලා තව එකක් තියෙනවා. හොන් තව කෙනෙක් මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනව පින්නතුනේ මේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් උන යාළුවෝ කට්ටියක් එකට එකතු වෙනවා. එකතු වෙලා ඉතින් ඒගොල්ලෝ කතා කරනවා අපි මේ ප්‍රාණඝාත අතීතයේ කරලත් නැහැ ඉදිරියටත් අපි ප්‍රාණඝාත කරන්නේ කිසි කෙනෙක් මරන්නේ ඒ වගේම කිසි කෙනෙක් මරන්න සාකච්ඡා කරන්නෙත් නැහැ. ඊළඟට කාගවත් මරණයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ සඳහා අනුබල දෙන්නේ නැහැ. උඩගෙඩි දෙන්නේ නැහැ. මම කරන්නෙත් නැහැ වෙන කෙනෙක් ලව්ව කරවන්නෙත් නැහැ. කියලා උන යාළු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා වෙනවා. සාකච්ඡා වෙලා ඒ සීලය සමාදන් වෙනවා. අන්න එහෙම සීලය යාළු පිරිසකක තියලා හිතවත් පිරිසක් ඥාති පිරිසකක තියලා අපේ પરම්පරාවේ කවුරුවත් මේ ප්‍රාණඝාතය කළා නැහැ ඒ නිසා අපේ પરම්පරාවේ හැමෝටම පරමාවශ්‍ය තියෙනවා කියලා එහෙම සාකච්ඡාවක් හදාගෙන ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා. එතකොට ඒක සමුච්ඡේද විරතියක්. ඒ යාළු පිරිසක්, හිත මිත්‍ර පිරිසක්, ඥාති පිරිසක් එක කණ්ඩායමක් එකට එකතු වෙලා මේ අපි මේක නොකර ඉමු. ඒක අපේ පරපුරට නම්බුව. අපේ සමිතියට නම් වූවක් අපේ ගමට නම් වූවක් අපේ පිරිසට නම් වූවක් කියලා ඒ ඒ යාළු පිරිසක් හිත මිත්‍ර පිරිසක් වෙනම කණ්ඩායමක් විදිහට හැදලා මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒකත් හොඳ දෙයක්. හැබැයි ඊට වැඩිය තව පියවරක් තියෙනවා හොඳ. ඒ තමයි පහාන විරති. ඔන්න කෙනෙක් හිතනවා අපි සතුන් මරන්නේ ඊළඟට මැරීමට අනුබල දෙන්නෙත් නැහැ. ඊළඟට එයා ඒක සිල්පදයක් විදිහට සමාදන් වෙලා දිනු කරනවා. එතකොට ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන සංඥාව තුළ සිතුවිල්ල තුළ එයා ඉන්නකොට द्वේෂය යටපත් වෙනවා. ලෝභය යටපත් වෙනවා. මොහය යටපත් වෙනවා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වැළකෙලා ඉන්නේ අර පහාන විරතිය තුළ ඉන්නේ කෙලෙස් දුරු කිරීමේ අදහසෙන්. කෙලෙස් ප්‍රහාණය කිරීමේ අදහසෙන්. ලෝභ දේශ මොහ දුරු කිරීමේ අදහසෙන්. එතකොට අනාගත ජීවිතේට අනාගත සසරෙට මේ අලුතෙන් තව කර්ම රැස් වෙන්නේ නැහැ කියන අවබෝධය. ඊළඟට අතීත සංසාරයේ මම කරපු යම් යම් අකුසල කර්ම මේ ජීවිතයේදී නැවත විපාක දීමක් විදියට මා තුළ ප්‍රාණඝාත කිරීමේ සිතුවිලි උපදින පුළුවන්. උදාහරණයක් වශයෙන් දෙව්දත් තෙරුන්ට බුදුරන් වහන්සේව ඝාතනය කරන්න සිතුවිලි උපන්නා. ඒ කියන්නේ පෙර සංසාරේ ස්වභාවය. ඒතර උන පහන විරතිය දිනු කරන ශ්‍රාවකයා අතීත ජීවිතයේදී මගෙන් සිදු වුණා වූ අකුසල මුල් පදනම් වෙලා අතීත ජීවිතේ මම හිතපු පතපු උපාදාන කරගත්ත දේවල් මං රැස් කරගත්ත කර්ම අනුව අද දවසේ ඒකට අදාළ විදිය සිතුවිලි උපදින්න පුළුවන්. ඒ නිසා මම ඒකට අද දවසේ මගේ හිතට එනවනම් කවුරු හරි මරන්නේ කවුරු හරි මරවන්න කාගේ හරි මරණය බලාගෙන ඉන්න ආසාවක් තියෙනවනේ කවද මැරෙයිද කවද මැරෙයිද ළඟදි මැරෙයි මැරෙයි ඔහොම ගෙද මැරිච්ච දෙ මැරිච්ච දෙයින් කියලා ඔය වගේ උපදින සිතුවිලි මම අල්ලගන්නේ නැහැ කියලා ඔන්න ඒ එන සිතුවිලි ඔක්කොම ප්‍රහාණය කරනවා. ඒතකොට ඒ තුලින් එයාට අලුතින් කර්ම රැස් වෙන්නේ නැහැ. පරණ කර්මත් ෂේ වෙලා යනවා. අන්න ඒක පිනතුනේ පහාන විරතිය. අන්න ඒ විදිහට කෙනෙකුට මේ ප්‍රාණඝාත යෙන් වැළකීම කියන ශික්ෂාපදේ පුහුණු කරන්න පුළුවන්. දැන් අර කලින් කියු ක්‍රම දෙකම බුදුදහම දැනගත්තේ නැතත් අන්‍යාගමිකය වුණත් කරනවා. ආගමක් දහමක් නැති අය පවා ඒ දේ කරනවා. හැබැයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මෙන්න මේ තුන්වෙනි ක්‍රමය තමයි හොඳටම අල්ලගන්නට ඕන. ඊළඟට පින තුනේ අටසිල් ගැන කතා කරනකොට අපි දන්නවා දෙවෙනි ශික්ෂාපදයේ තමයි නොදුන් දේ ගැනීමෙන් වැළකේ. අන්සතු දෙයක් ගන්න පුළුවන්කම තිබෙදී ගන්නෙ නෑ. එතකොට අන්නේ නොදුන් දීමේ නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදය පුරුදු කරන අය අතරත් අපි දකිනවා තුන් ආකාරයකට පුරුදු කරනවා. ඒ තමයි ඔන්න එක කොටසක් ඉන්නවා සම්මුති විරති. ඒ කියන්නේ ඒගොල්ලෝ කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. මේ එහෙම හොරකම් කරොත් නිඳා ලබන්න වෙනවා අපහාස ලබන්න වෙනවා ඒවට බයට ලැජ්ජාවට කිවිද හොරකම් කරන්නේ ටික පුරුද්දක් විදියට එයා කරගෙන යනවා ඉතින් ඒක හොඳයි නරක නෑ ඊට පල්ලෙහායක තමයි දැක්ක දැක්කදී ගන්න හිතෙන ගතිය කොච්චර තිබුණත් අනුන්ගේ දෙයක් දැක්කහම හොරකම් කරන්න හිතන ගතිය තියෙනවා ඉතින් ඊට වැඩිය ගොඩක් හොඳයි මේ දේ ගත්තොත් මට නිඳා ලබන්න වෙයි අපහාස ලබන්න වෙයි එක එක වචන අහන්න වෙයි. මගේ දෙමව්පියන්ටත් නින්දා පහසවලට ලක් වෙන්න සිද්ධ වෙයි කියලා ලැජ්ජා බය උපදවාගෙන සම්මුති විරතිය තුල මේ ලෝකයේ සොරකම් කිරීම නරක දෙයක්ද කියලා සම්මතයක් හදාගෙන තිබෙනවා ආගමක් දහමක් ඇතත් නැතත්. සොරකම් කරන්නාට දඬුවම් ලැබෙනවා මේ ලෝකයේ ආගමක් දහමක් ඇතත් නැතත් ඕනම සමාජයක මෙන්න මේ සම්මුතියට ගරු කිරීමක් වශයෙන් සම්මුතිය තුළින් ඇති කරගත්ත අවබෝධය නිසා කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ හොරකම් කරන්න පුළුවන්කම තිබුණා. එහෙම වැළකෙන එක එක වැළකෙන ක්‍රමයක්. ඊළඟට සමුච්ඡේද විරතිය. ඒ කියන්නේ ඕන කෙනෙක් සොරකම් කරන්න පුළුවන්කම තිබෙදී සොරකම් කරලා ජීවත් වෙන්න පුළුවන්කම තිබෙදී ඒක කරන්නේ ඒ කොහොමද? ඒගොල්ලෝ මේ යාළු පිරිසක් හරි හිත මිත්‍ර පිරිසක් හරි ඒගොල්ලෝ සාකච්ඡා කළා වුණ තියෙන දවසක් ඒ තමයි අපි කාගේවත් දේවල් හොරකම් නොකරිමු. පේනෝ නේද හොරකම් කළා අරයට වෙච්ච දේ. ආවල් කෙනාට වෙච්ච දේ. ආවල් කෙනාට අරහෙම වුණා. ආවල් කෙනාට අරහෙම වුණා කියලා ඒ දේවල් අහලා බලලා දෙමෝපියෝ දරුවන්ට ඥාතීන්ට කට්ටියට කතා කරලා අපි කිසි කෙනෙක් හොරකම් කරන්නේ. අපේ પરම්පරාව කවුරුත් හොරකම් කරන්නේ. අපේ ගමේ හොරකම් කරන කියලා එක පිරිසක් හැදියට ඒ හොරකම් කිරීමෙන් වැළකීම කියන ශික්ෂාපදේ රකින්න. එතකොට ඒකත් සීලයක්, ඒකත් සීලයට අයිති ඒක සමුච්ඡේද විරතිය. ඊළඟට පහාන විරතිය. ඔන්න කෙනෙක් මේ සොරකමෙන් වැළකීම කියන සිල්පදයේ සමාදන් වෙලා ඉන්නවා. එතකොට මේ සිල්පදයේ රකින්නේ යා ඒ තමයි මේ මේ සොරකම් කිරීමෙන් මට අතීත සංසාරයේ කරපු කර්ම තව තවත් අලුත් වෙනවා පෝෂණය වෙනවා අනාගත සංසාරේ තව තවත් පුරුද්දක් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. එතකොට යාට දෙයක් ගන්න පුළුවන්කම තියෙද්දී යා ගන්නෙ නෑ. ඒ තුලින් යා ලෝභය දුරු කිරීම වෙනස ඉන්නවා. ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට උත්සාහ කරනොත් කෙනෙක්ගේ දෙයක් ගන්න පුළුවන්කම තිබෙදී ඒ දේවල් පිනිපිනි තිබෙදී එයා හිතේ උපන් ලෝභය දුරු කරන්නේ. අර තියෙන දේ ගන්න එක නෙමෙයි කරන්නේ. තියෙන දේට වඩා ගන්න පුළුවන් දේ මේ ඒ ගන්න යන්නේ හිතේ උපන් මෝහය දුරු කරනවා. ලෝභය දුරු කරනවා. ද්වේෂය දුරු කරනවා. ඉතින් මේක කරන කෙනාට පුරුදු කරන කෙනාට ඉදිරියට ඉදිරියට පුරුදු කරන්න පුළුවන්. පුරුදු කරන්නේ නැති කෙනාට මේ දේශන අහගෙන හිටියට එයාට වැඩක් වෙන්නේ නැහැ. මේක තව එක් කතාවක් විතරයි. එතකොට එයා සොරකම් කරන්නේත් නැහැ. අන්න ඇලව්ව සොරකම් කරවන්නේත් නැහැ. එතකොට එයා නිතරම කරන්නේ පහාන විරති. ඒ කියන්නේ ආත් කෙනෙක්ගේ දැක්කහම ගන්න හිතට සිතුවිල්ල උපන්නාද අන්න ඒ උපන් සිතුවිල්ල ප්‍රහාණය කරන එක තමයි යා කරන්නේ. සොරකම් කරන එක අපේ මේ අනන්ත සංසාරයේ ඒ සංඥාව අපේ තියෙනවා අපේ පුරුද්ද තියෙනවා අද ජීවිතේ අපි ධර්ම ශ්‍රවණය කරලා මගේ හිත හොරකමට දුවනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දූපු හිත මං ආයෙ අරගෙන පැත්තකට තියාගන්න. අයින් කරගන්න. අන්න එතකොට පහාන විරතිය එතන ඇති වෙනවා. ඒතර කර්මය, කර්ම විපාකය ගැන බලලා සසර ස්වභාවය ගැන හිත හිතා ඇති වෙන දෙයක්. ඒක අපිට පොය දවස පුරාවටම දිනු කරන්න කියලා බුදුරණාහි දේශනා කළා කියනවා. ඊළඟට පින්නතුනි අපි ගත්තොත් මේ පොය දවස පුරාම පුරුදු කරන්න තියෙන දෙයක් තමයි තුන්වෙනි ශික්ෂා පදය. ඒ තමයි මේ සිත කය පිනවන අකුසල් වැඩෙන හමු සැඹි ඇසුර නතර කරන එක. සිතයි කයයි පිනවන අකුසල් වැඩෙන අඹු සැමි ඇසුර නතර කරන එක. පොය දවසේ ගිහි ශ්‍රාවකයට සම්පූර්ණයෙන්ම මේක නතර කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ උදේ දිවා රැපෑ 12ම. මේ උදේ 6 ඉඳලා හැන්දෑවේ 6 වෙනකන් විතරක් නෙමෙයි. උදේ 6 ඉඳලා ඊට පස්සේ උදේ 6 වෙනකම්ම සම්පූර්ණ දවසේම අකුසල් වැඩෙන අඹසම ඇසුර සම්පූර්ණයෙන් නතර කරන්න කිව්වා. එතකොට අපි හිතමුකෝ දැන් පොයි දවසේ සිල් ගන්න කෙනා මේක දිනු කරන්නට ඕන සම්මුත විරතිය වශයෙන්ද සමුච්ඡේද විරතිය වශයෙන්ද පහාන විරතිය වශයෙන්. එයා පහාන විරතියක් විදිහට තමයි ඒක දුරු කරන්නට ඕන. ඒ කියන්නේ එයා කල්පනා කරනවා අද පොයේ දවසක් මේ සිත කය පිනවන්න අකුසලෙයි මුල් කරගත් අඹසමේ අසුර ගැන මගේ හිතේ යම් සිතුවිල්ලක් උපන්නොත් මම ඒ සිතුවිල්ල දුරු කරනවා මොකද ද්වේෂය, ලෝභය, මෝහය දුරු කිරීමේ අදහස. එතකොට යා උපදින සිතුවිල්ලට ඇලෙන්න යන්නේ නැහැ. ඒ උපදින උපදින සිතුවිල්ල අල්ලගන්න යන්නේ. ඒ උපදින උපදින සිතුවිල්ල අනුව හැසිරීම පවත්වන්න යන්නේ නැහැ. අන්‍යා තුල එතකොට පහාන විරතියක් ඇති වෙනවා. හොඳට අපි ඒක අවබෝධ කරගන්නට ඕන. ඊළඟට පින්නතනේ බොරු කීමෙන් වැළකීම කියන එක ගත්තොත්. දැන් පොය දවස් සිල්ගත් ශ්‍රාවකයා සම්පූර්ණ බොරු කීමෙන් වැළකෙන්නට ඕන. මේක ඉතින් එදිනදා ජීවිතේට අපිට අදාළයි. ඊයේ සිල් අරගෙන අද අපිට බොරු කියන්න පුළුවන් කමක් නැහැනේ. ඕනම කෙනෙක් තමන්ගේ බිරිඳ බොරු කියනට කැමති නැහැ. ස්වාමියා බොරු කියනට කැමති නැහැ. දුව පුතා බොරු කියනට කැමති නැහැ. යාළුවා බොරු කියනට කැමති නැහැ. ඥාතිය බොරු කියනට කැමති නැහැ. කවුරුවත් බොරු කියනට කැමති නැහැ. අනේකා බොරු කියනට කැමති නැහැ. තමන් බොරු කියන කියන්න කැමති වුණාට. බුදුරණාහන්සේ දේශනා කළ තියෙන පින්නතනේ මේ බොරු කියන්නා හරියට පාදෝණය කරලා ඉතිරි වෙච්ච වතුර ටික වගේ කියනවා. කිසිම වටිනකමක් නැහැ. රාහුල ස්වාමීන් වහන්සේට ඒ දවසක් දේශනා කළේ කිසිම වටිනකමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන පිරිසක් මැද්දේ අපි ජීවත් වෙනකොට බොරු කිය කියා ඉන්න ගත්තොත් බොරුවෙන් අසමගි හදලා සමගි අයව කඩාකප්පල් කරලා පවුල් කඩාකප්පල් කරලා ගැටුම් අරුබුද හදනවනම් ඒ හැමෝම පාදෝවණය කරලා ඉතිරි වෙච්ච වතුර ටික වගේ ටික දවසක් යනකොට කාටවත් වැඩක් නැති අය බවට පත් වෙනවා. සමාජයට වැඩකුත් නැහැ. ඥාතීන්ට වැඩකුත් නැහැ. ගමට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. එතකොට මේ බොරු කීමෙන් වැළකීම කියන එක මේ ලෝකයේ මිනිස්සු පුරුදු කරනවා. දැන් අපි ගත්තොත් ඒකත් සම්මුති විරතිය අනුව කොටසක් පුරුදු කරනවා. ඒ කියන්නේ මම බොරු කියන්නේ නැහැ මෙන්න මේ මේ අයට බයට. මේ මේ අය මට නිඳා කරයි, අපහාස කරයි. බොරු කියන එකෙන් මගේ නම්බුව නැති වෙනවා. මගේ ගෞරවය නැතුව මගේ තත්ත්වෙට නරක දෙයක්. කියලා තමන්ගේ වැදගත්කම දිනු කරන්න කොටසක් මේ බොරු කීම නතර කරනවා. බොරු කියන්නේ. ඒතර එක සම්මුති විරතියක්. රටේ සමාජයේ මිනිස්සු බොරු කියන්නේ බොරු කියන අයට බනිනව අපහාස කරනව ගණන් ගන්නෑ. ඒ නිසා මමත් බොරු කියමින් වළකිනවා කියන අන්න ඒ සිතුවිල්ල තුල ඉඳගෙන. ඒ අවබෝධය තුල ඉඳගෙන බොරු කියමින් වළකිනවා. එතකොට එයා එච්චරයි ඉන් එහා දෙයක් දාන්නේ නෑ. එයා බොරු කියමින් වළකිනවා. තව කෙනෙක් ඉන්නවා ඔන්න අපි හිතමු සමුච්ඡේද විරති. ඒ කියන්නේ ඥාති පිරිසක් එකතු වෙනවා. නැත්නම් හිත මිත්‍ර පිරිසක් එකතු වෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා ඉතින් අනම්මනම් කතා කර කර ඉන්නකොට ඒගොල්ලෝ අතර මේ සාකච්ඡාවක් ඇති වෙනවා. අපි මේ බොරු කීමේ ශික්ෂාපදය සමාදන් වෙමු. අපි හැමෝම බොරු නොකිය ඉමු. සමිතියක් විදියට හරි වෙන්න පුළුවන්. ඥාති පිරිසක් විදියට හරි වෙන්න පුළුවන්. ක්‍රීඩා සමාජයක් විදියට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සාකිනවා. එතකොට ඒගොල්ලෝ නිතරම කියන්නේ අපි අපි අපි බොරු කියන්නේ කියලා ඒ සමිතියක් මුල් කරගෙන කණ්ඩායමක් මුල් කරගෙන හිත මිත්‍ර පිරිසක් මුල් කරගෙන අපි අහවල් දවසේ පොරොන්දුවක් දුන්නා අපි මේ පස්සේ බොරු කියන්නේ නැහැ කියලා. අන්න ඒ අන්න ඒ සාකච්ඡාව මත කිසියම් කෙනෙක් බොරු කීමෙන් වළකිනවා. එතකොට ඒ ශාවකයන් තුළ මේ කය සංවර වෙනවා, වචනය සංවර වෙනවා, හිත සංවර වෙනවා. ඒක සමුච්ඡේද විරතියක්. එතන එහා ගිහිල්ලා තව කොටසක් ඔන පහන විරතිය තුල ඉඳගෙන බොරු කියමින් වළකිනවා. ඒ කියන්නේ අය බොරු කියන්නේත් නැහැ, අන් අය ලව්ව බොරු කියවන්නේත් නැහැ. ඒතර බොරු කියමින් වැළකෙන්නේ ඒ අය කෙලෙස් දුරු කිරීමේ අදහසින්. ලෝභය, ද්වේෂය, මෝහය දුරු කිරීමේ අදහසින්. ඒ අය බොරු කියමින් වැළකෙන්නේ මේ අනාගත සංසාරයේ. දැන් මේවට මට ගෙවන්න වෙනවා. වන්දි ගෙවන්න වෙනවා. අනන්ත සංසාරේ මම බොරු කියලා කරපු පාප කර්ම තියෙනවා. ඒවා මේ ජීවිතේදී මං සය කළා දාන්නට ඕන. අන්න පහාණය ප්‍රහාණය කිරීමේ අදහසෙන්. එයා වැළකෙනවා. බොරු කීමෙන් වැළකෙනවා. ඒක ඉතාමත් හොඳයි. ඉතින් ඒ තැනට හිත එන්නේ ධර්ම ශ්‍රවණය කරන්න යෑමේ, සිල් ගන්න යෑමේ, බණ අහන්න යෑමේ. ඊළඟට පින්නතුනේ අපි ගත්තොත් පස්වෙනි ශික්ෂාපදයේ තමයි අටසිල් වල තියෙන මත්පැන් මත්ද්‍රව්‍ය. දැන් අද වෙනකොට නම් මත්පෙති මත් කුඩු ගොඩාක් මත් වෙන වර්ග ගොඩාක් තියෙනවා. මත් මේ මත්පැන් මත්ද්‍රව්‍ය විතරක් නෙමෙයි. ද්‍රව්‍ය ගත්තාම කෙලවරක් නෑ. එක එක විදියට එක එක කාලෙට එනවා. තව අවුරුදු 10 15 යනකොට එක එක විදියට එනවා. ඒක නතර කරන්න බෑ. එතකොට මෙන්න මේ මත්පෙති මත්ද්‍රව්‍ය මත් කුඩු මත් පෙන් මේ ආදී දේවල් වලින් මේ ලෝකයේ මිනිස්සු වැළකෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි ඔන්න සම්මුති විරතිය. එතන ඔන්න කොටසක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා. ඒ තමයි මේ ලෝකයේ මත්පැන් බොන එක හොඳ දෙයක් නෙමෙයි. නොබොන අය ඉන්නවා. බිව්වහම නිന്ദා අපහාසවල ලක් වෙන සිද්ධ වෙනවා. ආර්ථික වශයෙන් පිරිහෙනවා. නිරෝගීකම පිරිහෙනවා. වැදගත්කම වටිනකම නැති වෙනවා. ගෞරවේ නැති වෙනවා කියලා මේ සම්මුති ලෝකයේ තුල මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට අවනම්බුවක් පාඩුවක් සිද්ධ වෙනවා කියලා ඒ පිළිබඳව බයක් ඇති කරගෙන ලැජ්ජාවක් ඇති කරගෙන මත්පැන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී ඉන්නවා. ඉතින් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවට වැඩිය හොඳයි එහෙම ඉඳගෙන වැළකෙන එක. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ඔන්න තව කොටසක් අපි තුමු යාළු කොටසක් හිත මිත්‍ර කොටසක් මේ ඒගොල්ලෝ ඔන්න අපි වෙසක් පොය දවසේ ඉඳලා අපි අද ඉඳලා සමුච්ඡේද විරතිය. අපි අද ඉඳලා මේ මත්පැන් මද්දව පාවිච්චි කරන්නේ නැහැ කියලා ඒ ශික්ෂාපදේ සමාදන් වෙනවා. ඒතකොට ඒගොල්ලෝ අර ඔවුන්ගේ සමගිය ආරක්ෂා කර ගන්නට අර යම් දවසකදී කියපු වචනේ ආරක්ෂා කර ගන්නට ඒගොල්ලෝ මත්පැන් මද්දව වැළකීමෙන් වල බීමෙන් වලකිනවා. ඒක සමුච්ඡේද විරතිය. ඊළඟට තව කොටසක් ඉන්නවා ඊටත් එහා දියුණු ක්‍රමයේ පාවිච්චි කරනවා. ඒ තමයි පහාන විරතිය. ඒගොල්ලෝ මත්පැන් මත්ද්‍රව්‍ය මත්කුඩු මේ දේවල් වලින් වැළකෙන්නේ හිතේ උපන්නා වූ ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීමට. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවෙන අකුසල කර්ම නිසා අනාගත සංසාරේ බොහෝ දුක් විඳින සිදු වෙනවා. අතීත සංසාරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොහෝ අකුසල සිද්ධ වෙලා තිබුණා. අන්න ඒ අකුසල යම් සොය කිරීමේ අදහසින් පහාන විරතිය පුරුදු කරනවා. ඒක පොයේ දවසේ මෙන්න මේ තුන්වෙනි ක්‍රමය පුරුදු කරන්න තමයි ශ්‍රාවකයට තියෙන්නේ. ඉතින් අපි දකිනවා පොයේ දවසේ ගෙවල් වල ඉන්න සමහර අය බීලා කාලා ගහ ගන්නව මරා කොටා ගන්නවා. පොයට සිල් ගන්න අයත් බොරු කියනවා, කේලම් කතා කරනවා. ඉතින් මෙන්න මේ පහාන විරතය කියන එක දන්නේ නැති එක තමයි මේකට හේතුව. ඊළඟට හයවෙනි ශික්ෂාපදයේ තමයි පින්නතුනේ රාත්‍රී ආහාරයෙන් වැළකී සිටීම. 12න් පස්සේ ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම. ඉතින් සමහරු මේ සම්මුති විරතිය තුල ඉන්නවා. ඒ තමයි සැරින් සැරේ අපි කෑම කන්නේ. උදේට දවල්ට රැයට කෑම කාලේ ඉන්නවා. සැරින් සැරේ කන්නේ කියලා ඒ වැදගත් කමක් හරි ශරීර සෞඛ්‍ය ගැන හිතලා හරි එහෙම වැළකී ඉන්නවා. ඊළඟට සමහරු උදේට දවල්ට විතරක් ආහාර අනුභව කරනවා. හවස් ජාමේ රාත්‍රී ජාමේ ආහාර අනුභව කරන්නේ ශරීරය මහත් වෙනවා කියන සම්මුතිය තුළ රටේ සමාජයේ හිම සම්මතයක් තියෙනවා. ඒ සම්මතය තුළ ඉඳගෙන. තව සමහරු සමුච්ඡේද විරතියි. ඒ කියන්නේ ඔන්න යාළු පිරිසක් හිතමිත්‍ර පිරිසක් එකට එකතු වෙලා ඒගොල්ලෝ සාකච්ඡාවක් හදාගන්නවා අපි මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගමු කියලා 12න් පස්සේ ආහාර අනුභව කරන්නේ නැහැ කියලා පොයේ දවසේ සිල් ගන්න අය කියලා හිතමුකෝ. ඒ යාළු පිරිසක් සාකච්ඡා කරනවා. යාළුකම තියාගන්න, හිතවත්කම තියාගන්න. ඒ එදා කිව්ව වචනේ තියාගන්න මේකෙන් වැළකීලා ඉන්න. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ඔන්න තව කොටසක් හිතෙනවා. අපි මේ 12න් පස්සේ පොයි දවසේ 12න් පස්සේ ආහාර අනුභව කරන්නේ උදේ දවල් විතරයි ආහාර අනුභව කරන්නේ. මොකද අකුසල් දුරු කරන්න පහසු වෙන නිසා. ලෝභ දේශ මොහ දුරු කිරීමේ අදහසින්. ආනේක තමයි ඉතාමත්ම හොඳ తත්වේ. එතකොට ඒ අය ඒ අය දවල් කාලේ රාත්‍රී කාලේ ආහාර අනුභව කරන්නේ. ආහාරයට තියෙන තෘෂ්ණාව දුරු කරනවා. ඊළඟට පොය දවස පුරාවටම නැටුම් ගැයු මල් ගඳ විලවු මේව පාවිච්චි කරන්නේ නැහැ. ඒ එතකොට ඒ ඒකත් සමහර අයට මේ සම්මුති විරතියෙන් ඉන්නත් පුළුවන්. පොයයට සිල් ගත්තත් සමහර අය මේ නැටුම් ගැයුම් සුවඳ විලවුම් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නේ සම්මුති විරතියේ ඉඳගෙන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයට සමුච්ඡේද විරතිය හරි පහාන විරතිය කියන එක හරි අහුවෙලා නැහැ තේරෙන්නේ නැහැ. සම්මුති විරතිය කියන්නේ මොකද්ද? ආ පොය දවසේ මල් ගඳ විලවුන් සුවඳ විලවුන් පාවිච්චි කළොත් නින්දා ලබන්නේ වෙයි. අපහාස ලබන්නේ වෙයි. පද අහන්නේ වෙයි. එක එක කෙනාගේ වචන අහන්නේ වෙයි කියලා අන්න ඒකට බයි වැළකීලා ඉන්න. එතකොට එයා දන්නේ මේ නැටුම් ගැයුම් සුවඳ විලවුම් පාවිච්චි කරන එක වැළකීම තුලින් මේ පහාන විරතියක් දිනු කරන්න පුළුවන්නේ මේ අනන්ත සංසාරේ මම රැස් කරගත්තා වූ යම් අකුසල කර්මයක් තියෙනම් ඒ ක්ෂය වෙනමයි අනාගත සංසාරෙට යන අකුසල කර්ම තියෙනම් ඒවා උපදින්න නැතුව තිබෙනවා කියන එක ගැන අවබෝධයක් ඇති කරගෙන නෙමෙයි එතකොට යාට ඒ සිල්පදයෙන් ලැබෙන තියෙන උපරිම ආනිසංස ලබා ගන්න බැරි වෙනවා ඒ අවබෝධය නැති වුනහම. ඊළඟට පින්නතුනේ අටවෙනි ශික්ෂාපදේ. ඒ තමයි අකුසල් වැඩෙන සෝපහසු ඇලපුටු පරිහරණය කිරීමෙන් වැළකී ඉන්න එක. ඉතින් මේ ශික්ෂාපදය අපි ගත්තොත් මේ 1000ක් සිල් ගන්න තැන 4500ක් විතර ඉන්නවා සම්මුති විරතිය තුළ. ඒ තමයි අපෝ අපි සූපහසු ඇන පුටුවල වාඩි වෙන්නේ සිල් අරගෙන මොකද එක එක්කෙනා බණී අපහාස කරයි නින්දා කරයි එහෙම සිල් ගත්තාම ලොකු ලොකු පුටුවල වාඩි වෙන්න හොඳ නෑ කියලා කියනවනේ ඒක නිසා ඒ කතාවට ගරු කිරීමක් වශයෙන් වැඩිහිටියන්ට බයක් වශයෙන් ලැජ්ජාවක් වශයෙන් ඔන්න සෝපහසු ඇද පුටු වල පාවිච්චි වාඩි වෙන්නේ නැතුව ඉන්නවා ඒක මේ ශික්ෂාපදේ දිනු කරන එක ක්‍රමයක්. ඊටත් ටිකක් දිනු ක්‍රමය තමයි සමුච්ඡේද විරතිය. ඒ කියන්නේ ඔන්න යාළු පිරිසක් හරි ඥාති පිරිසක් හරි එකට එකතු වෙලා සාකච්ඡා කරනවා ගමේ හිත මිත්‍ර යාළුවෝ කීප දෙනෙක් හරි අපි පොය දවස පුරාම සුව පහසු ඇඳ පුටුවල වාඩි වෙන්නේ කියලා අපි පන්සලේදීත් ගෙදරදීත් දැන් සමහරව සිල් අරගෙන හයෙන් පස්සේ ගෙදර ගිහිල්ලා අපි දකිනවා ලංකාවේ මේ එළි වෙනකන් සමහරව ඉන්නවා එතකොට ඒ අය අර යාළු මිත්‍රයන් සමග ඇති කරගත්තා වූ කතාවට ගරු කිරීමක් වශයෙන් සමහරව ඇඳ කුටු මේස සැප පහසු වේ ඉන්නේ නැහැ. එතකොට එතනත් නෙවෙයි අපි අපිට වැලකෙන්න තියෙන්නේ. ඊටත් එහා ක්‍රමයේ. ඒ තමයි තුන්වෙනි ක්‍රමේ පහන විරතිය තුල. එතකොට තව කොටසක් හිතන ගන්නවා. අර සිල් ගන්න 14 තව කොටසක් හිතන ගන්නවා. අපි මේ සුව පහසු ඇඳ පුටු වල වාඩි වෙන්නේ නැත්තේ සිල් අරගෙන. එහෙම වාඩි වුණාම ලෝභය වැඩි වෙනවා. දේශය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා, අකුසල් වැඩි වෙනවා. අනේ අකුසල් වැඩි වෙන එක නතර කරන්න. අකුසල් දුරු කිරීමේ අදහසෙන් තමයි අපි සරල ආසනයකට යන්නේ. වැඩි සැප පහසු නැති ආසනයකට යන්නේ අන්න ඒ අකුසල් වැඩෙන නිසාය, තීන මිද්දය, පංච නීවරණ වැඩෙන නිසාය කියන අවබෝධය තුල ඉන්නවා. ඒක තමයි හොඳම අවබෝධය. එතෙන්ට තමයි එන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඔන්න ඔය විදිහට මේ ශික්ෂාපද 8ම පහාන විරතිය තුල ඉඳගෙන හික්මෙන්න ගත්තුනේ එයාට රාජකම ලැබෙනවට වැඩිය පුදුම සැපක් සතුටක් ලැබෙනවා කියනවා. ඔය ඉන්දියාවේ තිබෙන අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති කුරු පංචාල මත්ස සුරසේන ආදි වශයෙන් ජනපද 16ක් අදත් දකින්න පුළුවන් ඉන්දියාවේ යන අයට. ඒ 16ම රජකම ලැබුණත් වැඩක් නෑ කියනවා. හරියට මේ ශික්ෂාපද 8 අටෙන් ලැබෙන ආනිසංස තියෙනවනේ අටෙන් ලැබෙන සැපයක් තියෙනවනේ අටෙන් ලැබෙන සුවයක් තියෙනවනේ ඒ සුවය සැපය 16කට කඩලා ඒ 16න් එක කෑල්ලක් අරගත්තොත් කෑලි 16කට කඩලා එක කෑල්ලක් අරගත්තොත් ඒ එක කෑල්ලකින් ලැබෙන සැපය ලැබෙන්නේ නැහැ අර ජනපද 16ම රජකම ලැබුණා. ඒ කියන්නේ මුළු ලංකා ලංකාවටත් වැඩිය විශාලයි. ලංකාවටත් වැඩිය සැප සම්පත් තියෙන මුළු ලංකාවම රජකම ලැබුණටත් වැඩිය සප සම්පත් ලැබෙනවා ඒ ජනපද දාසේ රජකම ලැබෙන එක. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ උපමාවෙන් මේ රජ සප සම්පත් කොච්චර තිබුණත් ඒ හැම මොහොතකදීම සිල්පද බිඳෙන එක තමයි සිද්ධ වෙන්නේ. සිල්පද ආරක්ෂා වෙන එක නෙමෙයි. එතකොට ලෝභය, ද්වේෂ, මෝහ වර්ධනය වෙනවා. අකුසල් බලවත් වෙනවා. බිය, තැති ගැනීම, ශෝකය, ත්‍රාසය බහුල වෙන්න ගන්නවා. ඒ නිසා මේ සැප සොයාගෙන යන අය අටසිල් සමාදන් වෙන එක ඉතාමත්ම හොඳයි. දැන් බුදුරණාහන්සේ දේශනා කරන පින්නතුනේ අටසිල් සමාදන් වුණාම මනුස්ස සැප විතරක් නෙවෙයි දිව්‍ය සැපත් ලැබෙනවා කියනවා. මේ දිව්‍ය සැපයට වැඩිය මනුස්ස සැප බොහොම ඉහළයි. ඊට වැඩි මනුස්ස සැපට වැඩිය දිව්‍ය සැප වැඩි. එතකොට සිල් සමාදන් වෙන ශ්‍රාවකයට ජීවත් වෙන්න කාලේ මනුස්ස සැප භුක්ති විඳින්නත් පුළුවන්. මරණින් පස්සේ දිව්‍ය සැප භුක්ති විඳින්නත් පුළුවන්. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා පින්නතුනේ මනුස්ස ලෝකේ වසර 50ක් කියන්නේ චාතුම් මහරජකේ එක දවසයි. ඒතර ඒ වගේ දවස් 30ක් කියන්නේ මාසයක්. එතකොට ඒ වගේ මාස 12ක් කියන්නේ අවුරුද්දක්. එතකොට ඒ වගේ අවුරුදු අවුරුද්දක්. එතකොට ඒ වගේ අවුරුදු 500ක් තමයි චාතුම් මහරජකේ ආයුෂ. එතකොට හිතා ගන්න පුළුවන්. ඊළඟට බුදුරණන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකේ වසර 100ක් කියන්නේ තාවතින්සේ එක දවසක්. එතකොට ඒ වගේ දවස් 30ක් තමයි මාසයක් කියන්නේ. ඊළඟට ඒ වගේ මාස 12ක් තමයි අවුරුද්දක් කියන්නේ. ඊළඟට එවැනි අවුරුදු 1000ක් තියෙනවා කියනවා තාවතින්සේ දිව්‍ය ලෝකේ ආයුෂ. ඊළඟට පිනතුනේ මිනිස් ලෝකේ ගත්තොත් මිනිස් ලෝකයේ අවුරුදු 20ක් අවුරුදු 200ක් කියන්නේ යාම දිව්‍ය ලෝකයේ එක දවසක්. ඒතර ඒ වගේ දවස් 30ක් තමයි මාසයක් වෙන්නේ. එතකොට එවැනි මාස 12ක් අවුරුද්දක්. එතකොට එවැනි අවුරුදු ඒ එවැනි අවුරුදු 2000ක් මේ යාමේ ආයුෂ කියලා කියනවා පින්නතේ. ඊළඟට මේ මිනිස් ලෝකේ අවුරුදු 400 කියන්නේ තුසිත ලෝකේ එක දවසක්. ඒ වගේම එතකොට ඒ වගේ දවස් 30ක් තමයි මේ තුසිත දිව්‍ය ලෝකේ මාසයක් කියලා කියන්නේ. ඊළඟට ඒ වගේ මාස 12ක් අවුරුද්දක්. එතකොට අවුරුදු 6000 අවුරුදු 4000ක් වෙනතුනේ මේ තුසිත දිව්‍ය ලෝකේ ආශ තියෙනවා කියලායි බුදුරණාහි දේශනා කළේ. ඊළඟට මිනිස් ලෝකේ අවුරුදු 800ක් කියන්නේ නිර්මාණ රතිය ගත්තොත් එක දවසක්. එතකොට ඒ වගේ දවස් 30ක් තමයි මාසයක් වෙන්නේ. ඒතර ඒ වගේ මාස 12ක් තමයි අවුරුද්දක් වෙන්නේ. ඒ විදිහට අවුරුදු 8000ක් නිර්මාණ රතිය අවශ්‍ය තියෙනවා. ඊළඟට පිළිතුනේ මිනිස් ලෝකේ වසර 1600ක් කියන්නේ පරිණිම්මිත වසවත්ති එක දවසක්. ඒතර ඒ වගේ දවස් 30ක් කියන්නේ මාසයක්. ඒතර ඒ වගේ මාස 12ක් අවුරුද්දක්. ඒ විදිහට අවුරුදු 12000ක් තියෙන ආයස පරිණිමිත වසවත්ති. ඒතර අපි හොඳට තේරුම් ගන්න ඕන දිවි සැප පවා ලැබෙනවා. දැන් අපි තව දෙයක් දැනගන්නට ඕන මේ ප්‍රාණඝාතයෙන් වැළකුණාම ඒ ශ්‍රාවකයට තිරිසන් ලෝකේ പ്രേත ලෝකයේ නීරයේ උපදින එක මගහරව ගන්න පුළුවන්. ආවශ්‍ය වැඩි කරගන්න පුළුවන්. සොරකමින් වැළකුණාම භෝග සම්පත් ආරක්ෂා වෙනවා. පෞරුෂය, විසරදභාවය, ගෞරවය, වචනේ පිරිසුදු බව පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට පොයේ දවස පුරාවටම අටසිල් සමාදන් වෙලා වෙච්ච කාල සීමාවට පුරාවටම අමුසමිය ඇසුර ඈත් කරලා එවැනි සිතුවිල්ලක්වත් උපදව ගන්න නැතුව එවැනි සංඥාවක්වත් උපදව ගන්න නැතුව උපන් සංඥාවට බැඳෙන්නේ නැතුව හිටියොත් එයාට නිරේ තිරිසන් ලෝක, പ്രേත ලෝක, සතර අපාය මිදෙන්නට ඌ අවශ්‍ය කරන ශක්තියක් යාතුල සකස් වෙනවා. වෛරී පුජ්‍යල බිහි නොවන්නට හේතු වෙනවා. ඊළඟට මුසාවාදයෙන් වැළකීලා හිත් ජීවත් වුණොතින් දවස පුරාවටම ඒ ශ්‍රාවකයාගේ අතීත වචන පිරිසුදු වෙනවා. අනාගත වචන පිරිසුදු වෙනවා. වර්තමාන වචන පිරිසුදු වෙනවා. අභූත චෝදනා ලැබෙන්නේ. ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ජීවත් වුණොත් උම්මාත්කෙක් වෙන්නේ නැනවන්තෙක් වෙනවා. නිරය, പ്രേත, තිරිසන් ආදී දුගතිවල උපදින්න නැතුව ඉන්නවා. ඊළඟට පොය දවස පුරාවටම රාත්‍රී ආහාරයෙන් වැළකීලා ජීවත් වුණොත් සරල සිරුරක් ලැබෙනවා. අකුසල් දුරු කරන්න පුළුවන්. සෝෂේ නින්ද යනවා. සෝෂේ පිබිදෙන්න පුළුවන්. ඊළඟට මල්ගඳ සුවඳ විලවුන් භාවිතයෙන් වැළකී ජීවත් වුණොත් මාන්නය අඩු වෙනවා. අහංකාරකම අඩු වෙනවා. උද්දච්චකම අඩු වෙනවා. රාගය අඩු වෙන ගන්න. ඒක තමන්ට සැහැල්ලුවක්. ඊළඟට උස් අසුන්, මහා අසුන් පරිහරණයෙන් වැළකීලා ජීවත් වෙනොත් නිහතමානී කෙනෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්. සමාජයේ ගෞරවය ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන පින්නතුනි මේ අෂ්ටාංග සිල් සමාදන් වීම අපේ ජීවිතය අපි වහ වහ පුරුදු කරන්නට ඕනේ. දැන් සමහර හිතනවා මම මගේ ඊළඟ උපන්දිනේ ඉඳලා සිල් ගන්නවා. ඊළඟ උපන්දිනේ සිල්. එහෙම එහෙම කල් දානවා. සමහර අය තමන්ගේ වයසට ගියපු ආච්චි, සීය, වයසට ගියපු අම්මා තාත්තා තමයි සිල් ගන්න යවන්න ඕන කියලා හිතන්නේ. සමහර බෑනල ලේලිලා දූල පුතාලා වාහනෙන් තමන්ගේ අබල දුබල වෙච්ච අම්මලා තාත්තලා ගෙනල්ලා අමාරුවෙන් වාත්තු වා අල්ලගෙන ඇවිල්ලා වාඩි කරලා බොහොම අමාරුවෙන් කියලා යන්නේ. නමුත් ඔබට මම කියන්න කැමති සිල් ගන්නට ඕන අවුරුදු 8 9 ඉඳලා. අවුරුදු 8 9 ඉඳලා මොනවත්වා අවුරුදු 75 විතර නිකන් සිල් ගන්න. ඇවිදින්න කරන්න බැරි වුණාම, යා ගන්න බැරි වුණාම ගෙදරට එලා ඉන්න. යා ගන්න බැරි වුණාම, කන් ඇහෙන්නේ නැතුණාම, කොන්ද පර නැතුණාම, දෑත දෙපා ශක්තිය නැතුණාම ගෙදරට එලා මෙනෙහි කර කර ඉන්න. මම අවුරුදු 8 ඉඳලා සිල් ගත්තා. මම මෙච්චර කාලයක් සිල් ගත්තා. ඒ අහපු ධර්ම කරුණු ලියාගත්ත දේවල් තියෙනවා පොත්පත් ලැබිච්ච තියෙනවා. ඒව කියව කියව ගෙදරටලා විවේක ගන්න. දැන් අද වෙන්නේ අවුරුදු 75 විතර වෙනකන් ජීවිතේට සිල් ගන්නෑ, බණක් අහන්නේ, ඕන් නැවිලා ධර්මශාලාවේ ඉන්න කියන බණ තේරෙන්නේ නැහැ. ඉතින් හිත පිහිටනවා කොන් දෙකක් කොමට බෙල් එකක් කොමට අතෙන්ට මෙතෙන්ට හිත පිහිටනවා කියන දේ ඇහින්නේ. ඒතර කාලයක් යනකොට තරුණ පිරිස මැදියේ පිරිස හිතනවා කොහොමද සිල් ගන්නේ වයසක පිරිසය කියලා. ඒ නිසා තරුණ පිරිස යන්නේ. ඒ නිසා මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන තරුණ පිරිසට මම කියන්නේ කැමතියි. ඔබ හොඳට හිතලා බලන්න මාසේ දවස් 31කින් වැඩිපුරම රාගයත් එක්ක ජීවත් වෙන්නේ වැඩිපුරම ලෝභ ද්වේෂ මොහත් එක්ක ජීවත් වෙන්නේ මේවත් එක්ක ජීවත් වෙලා ඉඳලා මැරලා ගිහිල්ලා මෙරේ තිරිසන් ලෝක ප්‍රේත ආදී දුක තුළ උපදින සිද්ධ වෙන්නේ මාසෙට දවසයි ඒකිනුත් පැය 24යි සිල් ගන්න තියෙන්නේ. ඒ 24 නොත් අඩුම ගානේ පැය 6 7 8ක් 9ක් තමයි අද බොහෝ අය සිල් ගන්නෙ. ඒ පැය 7 8වත් කරගන්න නැතුව ඉතින් ඔබට පසුතැවෙන්න වෙනවා. අද ධර්මශාලාවල් වල ඉන්න අවුරුදු 70 80 වෙච්ච වයස්ගත වෙච්ච වාඩි වෙලා ඉන්න බැරි කොන් දෙකක් කොම් වෙන ඇස් පේනවා අඩු කම් යනවා අඩු අය පුදුම විදිහට අපි ගාවට ඇවිල්ලා අඬනවා, ගැලපෙනවා, දුක් වෙනවා මේ ඕනම ස්වාමීන් වහන්සේ ළමගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන් තරුණ කාලේ අනේ අපිට සිල් ගන්න බැරි වුණානේ කියලා. ඒ නිසා තරුණ කාලේ සිල් ගන්න බැරි වුණා කියන එක ගැන හිත හිතා දුක් වෙන්න අවශ්‍ය කරන්නේ අද අදම සිල් ගන්නට ඕන. අනිත් එක තමයි මම කියන්නට ඕන පින්නතුනේ ටිකක් මේ දුර ඈත පළාත්වලට වෙන්න පන්සල්වල ධර්මශාලාව කියලා කියන්නේ බොහෝම පාළුවට ගියපු තැනක්. අන්ත පාළුවට ගිහිල්ලා ලයිට් දාලා නැහැ. ඒ නිසා අපි කියන්න කැමති ගමේ ඉන්න තරුණ දූල පුතාලා තමන්ගේ උපන්දිනේට මේ බොන්න කන්න පාටි දාන්න දහස් ගණන් වියදම් කරන එකේ පන්සලේ ධර්මශාලාව නඩත්තු කරන්න බල්බ් දෙක තුනක් ගිහිල්ලා දාන්න, පැදුරු ටිකක් දාන්න, අලුතින් කොට්ට මොන හරි මෙට්ට වගේ දේවල් දාලා ඒ සිල් ගන්න අයට උදව් කරන්න අවුරුද්දට සැරයක් මාසිකව ඒ අයට හොඳට සලකන්න උපස්ථාන කරන්න තරුණ සංවිධාන එකතු වෙලා සිල් ගන්න ගමේ හාමුදුරන්ට කියන්න අපිට අහවල් සූත්‍රය දේශනා කරන්න අපිට අර විදිහේ ධර්ම සාකච්ඡාවක් කරන්න කියලා පිබිදීමක් ඇති කරන්න කොළඹ මේ පිබිදීම තියෙනවා නමුත් ගම්මට්ටමට වෙන්නේ මේක අඩුයි ඒ නිසා තරුණ දූල පුතාලා මේ ශ්‍රවණය කරන හැමෝම මේ කාරණාව සිහියට නගා ගනිමු අපි හැමෝම මේ ධර්ම දේශනාවෙන් තව තව තවත් ජීවිතයට අලුත් දෙයක් එකතු කරගෙන වෙනසක් ඇති කරගන්න එහෙම මොහොතින් අද දවස ඉතාමත්ම වටින දවසක් බවට පත් වෙනවා. එහෙමනම් සියලු දෙනාටම මේ ධර්මානුශාසනාවේ බලයෙන් සිතක් වේවා, සනසීමක් වේවා, යහපතක්ම වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සාදු සාදු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාතු තං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ අතුරුගිරිය අබේපුර අබේදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රික කඳිරු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සිල් දිනාටම පෙරවන් සරණයි